සිරිවර්ධන ආයුබෝවන් සිතිජ සන්තාගාරයේ සාකච්ඡාවට පිළිසඳරට පිළිසඳර බලාපොරොත්තු වෙන ඔබ සැකසඳ ඔබට ආයුබෝවන් අද මා සමග වැදිරි ඉන්න අපේ පසුගිය වාරයේ මිතුරා රුවන් බස්නායක බසින් අදත් අපි හදවතේ <laughs> මනසේ ඉම්ගල් ගලවන වැඩේට පුළුවන්ද කියලා බහින්න මේ අපේ මිතුරුත් එක්ක සාකච්ඡාවට බහින්න යන්නේ. ගිය පාරත් අපි ඉවර කරමින් හිටියා මේ අපි සාකච්ඡා කරා පැති ගොඩක් එකක් අවසානයේ අපේ ප්‍රබුද්ධ මාගමසේකරගේ ප්‍රබුද්ධ ව්‍යාපෘතිය දිහා බැලුවේ මේ ලෝකේ වෙනස් කිරීමේ සමාරම්භක ව්‍යාපෘතිය. ඒකට අපිට පේනවා මාගමසේකරත් ඊටාම ගැඹුරු නිලයක් අල්ල කරලා ඒ මාර්ගයට අවතීර්ණ වෙච්ච මිනිස්සෙක්. ඒ වගේම ඒ හේතුව නිසාම එක්තරා විදිහකට ඉතින් ඒක මම හිතන්නේ මේ පාරේ හැටි ඒවාකට නම් වෙන සහෘද එච්චර හිට බව පේන්නත් මේක නිකන් හුදකලා කෘතියක් වශයෙන් සෑහෙන කල් තිබුණා. ඒ ගැන දැන් ටිකක් දැනීමක් තිබිච්ච අයත් බොහොම ස්වල්ප වශයෙන් තමයි දැක්කේ. නමුත් ඔය මහාචාර්ය ගුණතිලකයන්ගේ විවරණයක් තමයි බසිතා වුණා කියලා කිව්වේ. මම දන්නේ මට කොහොමද කියලා ඒක මම ඇත්ත වශයෙන්ම මුලදී 1970 ගණන් මුලදී කිව්වන්දි මට එහෙම කිසිම නිනවක් තිබුණේ නැහැ. මගේ වාමගාමි අදහසෙන් ඇතුලේ යම් කිසි දෙයක් දැක්කා. ඊට වඩා දෙයක් තිබුණේ මම ওই මොස්කෝව වලටත් ගිහිල්ලා ආවෙන් පස්සේ තමයි නැවත මහාගම සේකරන් 80 ගණන් ඇසුරු කරනකොට පොතපත ඇසුරු කරනකොට මට තදින්ම පේන්න පටන් ගත්ත මේක අමුතුම කතාවක් මේ කියන්නේ කියලා. මම කැමති මාසිය අද සාකච්ඡාව අපි අතර ආරම්භ කරන්න මගේ මේ රත්මල්ලි පොතෙන්ම ගත්ත තැනකින් මේ අපේ යුගය ගැන මේ කාලය ගැන මේ මානව වර්ගයා ඇවිල්ලා ඉන්න මොහොත ගැන අපිට කතා කරන්න. ඉතින් මේක ගැන ප්‍රවාද විශාල වශයෙන් තියෙන අතරේ මේක මම පස්සේ කියන්න කැමති අත් වශයෙන් ලොකු පරිශනාත්මක පැත්තකුත් තියෙනවා මේ වෙලාවේ අත් වශයෙන් ලෝකෙ සිදුවීම් පවතින දේ අර පරණ අර්ථයෙන් ආර්ථික දේශපාලන පරිශන නෙවෙයි. නමුත් ලෝකෙ තියා හිතන්න පුළුවන් ඉතාලම දියුණු පරිශන දෙමින් පවතින මනුෂ්‍යයන්ගේ විඥානය කොයි පැත්තටද දිශාගත වෙන්නේ. දිශාගත වෙන්නේ. මේ පිළිබඳ යමක් අපිට පස්සේ කියන්න පුළුවන්. නමුත් මම මගේ මේ 2006 පළ කරපු පොතෙන් <clears throat> යමක් කියන්න කැමති ඒක හරියට මේ වෙලාව ගැන කියවෙන දෙයක්. මේකෙත් අර මංජුශ්‍රී ඉන්න මංජුශ්‍රීගේ කතාව අතරම තියෙන්නේ මේකේ තියෙන්නේ මංජුශ්‍රීගේ කතිකාව කියන මංජුශ්‍රී කියන කතන්දරයක් අද ලෝකේ අමතා ඒක ටිකක් දීර්ඝ වුණත් විනාඩි කිහිපයක් කරන් මම කියන්න කැමතියි. ජීවධරණී විප්ලවයේ හෙවත් ආලෝක සෙබළුන්ගේ සංග්‍රාමය ගැන මංජුශ්‍රී කතිකාව. එහෙම පටන් ගන්න. මේ ජීවධරණී විප්ලවය කියන එකත් ඔය වාසිය දන්නවා මේ මේ කවුද අපේ විද්වත්තු ගණනාවක් ඇමරිකාවේ විද්වත්තු ගණනාවක් මේ මේ මේ අදහස කියන මේ මේ වෙමින් පවතිනවා විප්ලවීය අවස්ථාවකට අපි හැබෙන ගෝලීය වශයෙන් life sustaining society කියන අදහස ජොන මේසි ජොන මේසි ජොන මේසි ජොන මේසි කියන අදහස කියනවා හොඳයි මම මේක පොඩ්ඩක් කියවන්නම් ජීවධර්ම විප්ලවය හා තාලුක සෙබළුන්ගේ සංග්‍රාම ගැන මංජුශ්‍රී කතිකාව අවසාන කොවුලාද අතුරුදන් වී විල් සිඳී වන ගහන වියලි දැවි අම්ල ධාරා නිපාතේ වැද ගල් කුළුද දියවි බර හුස්ම ගනිමින් පොළොව මියදෙනු මත්තෙන් යකඩ සිලිකා කොන්ක්‍රීට් නගර රේඛා ඉහළින් න්‍යෂ්ටික අවිරගත් මිසයිල පියමන්න කලින් සිංහ කොටි වෙස්ගෙන කැවුතු රුධිරයේ ඉල්ලමින් මෘග සංඥාවෙන් එකිනෙකා හඹන අඳ මිනිසුන් එකිනෙකා මත වැටෙනු මත්තෙන් පැමිණෙමින් ඇතවුන් ආලෝකයේ සෙබළුම් මෛත්‍රී ප්‍රඥානම් ආයුධ යුගල දරමින් සිප් හරඹ නිති වඩමින් එන්නේ මෙරණ සෙබළුන් සෙබළුන් අඳුරු බලසුන් කරමින් කලි යුගය නිම කරමින් මහා අවි යුගල දරමින් උපා නැන නිසි වඩ නිති වඩමින් එන්නේ මෙසුරු සෙබළුන් හද මනස් සත එකලු කරමින් නැත කිසිත් ගරු නම් නිල ඇඳුම් පත් හැඳුනුම් සරල ඇවතුම් පැවතුම් එන්නේ නන් විසින් උන් රේඛා බෙදුම් මකමින් ආදර සුවඳ සලමින් කලන මිතුදම් පුරමින් එතිය මේ සුරු සෙබළුන් මෛත්‍රී ප්‍රඥානම් මහා රණාවි ලලමින් තැමෙනමින් ඇතවුන් ආලෝකයේ සෙබළුන් මේක තමයි මේ යුගයේ 2006 <laughs> වගේ ලිව්වේ මේක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා පස්සේ දන්නේ කතාව නේද මේ මේකේ තියෙනවා අපි කන්නත් මලව මතක් කරනවා බුදුන් වහන්සේගෙම තියෙනවා සූත්‍රයක් මේ චක්කවති සීහනාද සූත්‍රය දැන් මේ සූත්‍රය ගැන නොයෙකුත් කතන්දර තිබුණාත් අද අපි කියවොත් අපිට හරි පුදුම දෙයක් අහුවෙන්නේ මේක උපමා කතාවක් අත් වශයෙන් බුදුන් වහන්සේගේ මේක මේ හුඟක් කර බුදුන් වහන්සේ තියෙන උපමා කතාවේ වැරදියට තේරුම් බේරුම් කරගන්න. ඒක තියෙනවා ඩල්හිම් කියලා රජගෙන හිටියා. එයාගේ කාලේ බොහොම හොඳට තිබුණා. ආදි වශයෙන් ගිහිල්ලා මනුස්සය පිරෙන්න පටන් ගන්නවා කියලා මෘග සංඥාවෙන්. දැන් මේක වැදගත් ප්‍රවාදයක් බුදුන් වහන්සේ ගොඩනගෙන ඇහැ නරක් වෙනවා කියන එක. හැනරක් වෙමින් පවතිනවා. බුදුනාහසේ ඒ කාලෙම කියනවා දිත්‍ති රෝගයකින් මිනිසු යන්නේ මොකක්ද ඇහි නරක නැත්තම් ලිඩේ එක මිනිසෙකුට අනිත් මිනිසයා තමාසෙම මිනිසෙක් ලෙස නොපෙනී සිටිය රෝගය. අන්නේ රෝගය කොච්චර නරක වුණාද කිව්වොත් මෘග සංඥාව අනිත් එක මිනිසෙකුට අනිත් සත්තු වගේ පේන්න පටන් ගන්නවා. ඒතර කපව කොටව හඹව. ඒතර මට හැමදෙස්සම මතක් වෙන සිංහ කොටි ප්‍රශ්නේ. සිංහ කොටි මරුවා කොටි සිංහ මරුවා මිසක් මිනිස්සු මරුවේ නෑ කවුරු. ඒ මෘග සංඥාව. ඒතකොට අන්නේ ඒකෙන් ගිහිලා විශාල විනාශයකට යන් ගිහිලා ඉවර වෙන්න වගේ යනවා. අන්නේ යුද තටාකේ අන්නේ ගැටුම් තටාකෙන් ඇතැම් මිනිසුන් ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක තමයි බුදුන් කියන්නේ. ඒගොල්ලෝ එතනින් අයින් වෙනවා. ඒ ශිෂ්ටාචාරයෙන් සමාජයෙන් හරි යුද තටාකයෙන් අයින් වෙලා ඒගොල්ලෝ ආරණ්‍ය ගත වෙනවා. මේක උපමා කතාවක් විදිහට අපි දැනගත්තොත් ඒක තේරුම් ගන්න පුළුවන්. කාලය යෑමෙන් අර මිනිස්සු කපා කොටාන විනාශ වෙනවා. නැත්නම් ශිෂ්ටාචාරයක් ඉවර වෙනවා. ඊට පස්සේ අර ආරණ්‍ය ගත වෙච්ච මිනිස්සු එළියට එන්න පටන් ගන්නවා. එළියට එනකොට අන්න ඒගොල්ලන්ගේ ඇස්පිරේෂන් ඒගොල්ලෝ හොඳ නිරෝග යස්. අනුමත් මිනිසෙක් මමත් මිනිසෙක් කියලා එළියට එමින් ඉන්න මිනිස්සු ඇද්ද වැළඳ ගන්න මේ අලුත් ලෝකයක් හදනවා කියන එක තමයි චක්කවසීනාන් සූත්‍රයේ උපමා කතාව. දැන් ඒක අප්ඩේට් කිරීමක් නැත්නම් යාවත් කාලේ අවසානයේ කියනවත් තමයි 12 වෙනි සතවර්ෂයේ ওই සම්භාලා ප්‍රොෆෙසි කියන නැත්නම් සම්භාලා අනාගත වාක්‍යය තියෙන්නේ. ඒක වඩා විස්තරාත්මකව මේ යුගය ගැන කියනවා කියලා තමයි සොග්ගල් රින්පොච වගේ මහලාම වරුන් කියන්නේ. විශාල විනාශයක් වෙන්න වෙනවා මාර බලවේග මිනිසුන් ආක්‍රමණය කරලා මිනිසුන් ඇතුළට ගිහිල්ලා මිනිසුන් ඇස් නරක් කරලා මිනිසුන් මරාගෙන මැරෙන්න යනවා ඒ වගේම අර පාරිසරික විනාශය ගැන ලොකු විස්තරයක් නැත්නම් පැහැදිලිතාවයක් මේ සම්බන්ධ කතාවේ තියෙනවා තියෙනවා මිනිසු ගඟකට ගිහිල්ලා වතුර බොන්දේ මැරිලා වැටෙනවා වස වෙලා ඔය ආදි වශයෙන් වටපිටා විනාශය ගැනත් තියෙනවා. ඒ මිනිස්සු විනාශ වෙයි වගේ යනකොට මේ ශිෂ්ටාචාර ඉවර වෙයි වගේ යනකොට ඔන්න දස දිග්භාගයෙන් සම්බාලා රණ කාමින් නැත්තම් වොරියර්ස් අන්න ඒගොල්ලෝ එන්න පටන් ගන්නවා අර මේ මාර බලවේග එක්ක සටන් කරමින් අවසානයේ මහා අලුත් යුගයක් ගොඩනගනවා ඒ අරගෙන එන ආයුධ යුගලක් තියෙනවා. ඒගොල්ලෝ ඒකෙන් බොහොම දියුණු දස්කම් පාමින් පුරුදු වෙමින් පුහුණු වෙමින් එනවා මෛත්‍රී සහ ප්‍රඥාව. කරුණාව ප්‍රඥාව නැත්නම් ඒ ඒ ආයුධ යුගලෙන් තමයි එන්නේ. තව වැදගත් දෙයක් වෙනවා මේ සම්බාල කතාවේ. ඒගොල්ලන්ට මේ දොළසොනි සතරට ලියන්නේ එතකොට ඒ නිලැඳුම් නැහැ කියලා. මොන කාගේ අයද කියලා කියන්න බෑ. ඒගොල්ලෝ මේ පැත්තනත් වෙනවා මේ පැත්තනත් වෙනවා. ඒගොල්ලෝ අර පාටින් වෙන්න පුළුවන් මේ පාටින් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පිරිමි වෙන්න පුළුවන්, ගැහැණු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අහවල්ලු කියලා කියන්න බෑ. දසදික් භාගෙන් වෙනවා මේ සම්බාලා රණකාමින් කියන කතා සරිතයි වාසි තියෙන්නේ. ඒතර මේ යුගය අන්නේ පරිවර්තනයකට ඉඩ කඩ තියෙන යුගයක්. ඒකට එතනින් මම හිතන්නේ අපිට හුඟක් දේවල් කතා බහකට යන්න පුළුවන් මේ අපිත් අපිට හම් වෙන අය අපිට ගුරුහරුකම් දුන්න අය අපේ වටපිටාවේ නැත්තම් මේ මේ ලෝකේ ඉන්න සමහරට මේ මානෙන් ඔබේ ඉන්න අයත් ඉන්න පුළුවන් නේද මේ මුළු කතාව ඇතුලේ ඇත්තටම මේ මේ මානයන් ඇත්තට මේ මානයන් අපිට අපේ සීමාව ඇතුලේ අර මම ඉස්සෙල්ලා ගිය පාර කතා කරපු ඉන්ද්‍රිය සීමාව නිසා ඒ සීමාවට වෙන් වෙලා තියෙන අපේ ලෝකේ. හැබැයි මේ ඉන්ද්‍රිය සීමාව අපි පුරුල් කරගත්තොත් අපි වුණු කිරීම ඇතුලේ අපිට මේ මානයන් අපිට හැම කිසි ආකාරයක ස්පර්ශ කරන්න දකින්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මට එහෙම කියද්දී මේ සුනිලයාගේ මේ සම්බාලා කතාවයි අපි මේ දැන් මේ මොහොතේ ගත කරන මොහොතයි ඒත් එක්කම එතනින් මේ මොහොතෙන් අනාගතයට අපි කොහෙටද ගමන් කරමින් ඉන්නේ කියන එක ඇතුලේ සහ ඒකට මේ ගමනට සම්බන්ධ වෙන අපිත් එක්ක වැඩ කරන මහන්සි වෙන ඒගොල්ලෝ විවිධ තලයන් වල ඉන්නවා කියන කතන්දරය ඇතුලේ මට මතක් වෙන එකක් තමයි يعني මම ඒක යම්කිසි පුහුණු කිරීම වර්ගයක යෝග පුහුණු කිරීම වර්ගයකට ආවා. ඒකට කියන්නේ ක්‍රියා යෝග කියලා. ඒක ක්‍රියා කියලා කියන්නේ ඇත්තරම ක්‍රියා කියන එකේ අනිත් පැත්ත තමයි කර්ම කියන එක. කර්ම කියලා කියන්නේ සාමාන්‍ය අපි දන්නා බෞද්ධ කතිකාව ඇතුළු කර්ම කියලා කියන්නේ මේ විපාකයක් තියෙන ක්‍රියාව. ක්‍රියා කියලා කියන්නේ ඇත්තරම ඒක විපාකයක් නෑ. ඒක ඒක සිහියෙන් කරන දෙයක්. එතන තියෙන්නේ සිහිය. සිහිය තියෙද්දි ඊට පස්සේ ඒකට ඒක අහෝසි. ඒක ඉස්සරහට ඉස්සරහට යන්නේ. ඉතින් මේ යෝගවල ස්වභාවික ක්‍රියා යෝගවල ඒක ඒකේ මෑත කාලීන මේක නැවත හඳුන්වලා දෙන්නේ මහගුරු බාබාජි කියලා. ගුරු ගුරු උත්තමේ. ඒකට එතුමා එතුමා මම දකින්නේ වල්ලා මේ කියන මිෂන් එකේම මේ මේ එක් පුරුකක් විදියට එක ප්‍රධාන ප්‍රධාන ප්‍රධානියෙක් විදියට. ඒතකොට ඔහුගේ ඔහුත් එක්ක මේ මෑත කාලීනව ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් මේක ඉස්සරහට ගේන එක්කෙනෙක් ඉන්නවා. එයාට එයාව හඳුන්වන්නේ ශ්‍රී ශ්‍රී එම් කියලා. ශ්‍රී එම් යාගේ පොතක් ලියලා තියෙනවා. apprentice to the Himalayan masters කියලා. මේක හරි ලස්සන එක කොටසක් එනවා. ඒක තමයි මෙතුමා යනවා කෛලාශයට. අපි දන්නවා කෛලාශය ආවද දෙනවා ඉන්දියාවේ. කෛලාශයේ ඔව් කෛලාශ කූටයට යන අතරමඟ මම දිනක් කියලා ඒ කූඩාරමේ ඒ දවස අවසන් කරලා සාමාන්‍ය දවසකට කිලෝමීටර් 22ක් වගේ ඒගොල්ලෝ සක්මන් කරනවා. ඊට පස්සේ හිමිමන් යාගෙන රාත්‍රියේ යම්කිසි භාවනාවකට යනවා. ඊට පස්සේ ඔහු ඔහුගේ ශරීරයෙන් ඉවදට යනවා. ඔහු යනවා ඇස්ට්‍රල් තලයට. මේ ඇස්ට්‍රල් තලයේදී තියෙනවා එක හමුවක්. ඒ හමුවේදී ඒ හමුවට ඉන්න බොහොම බොහොම ඉන්ටරෙස්ටිං කියන්නේ බොහොම විශාල කියන්නේ මාස්ටර්ස්ලා කීප දෙනෙක්. අපි දන්න මාස්ටර්ස්ලා එක්කෙනෙක් තමයි මහා ගුරුවරු. මහා ගුරුවරු සිද්ධ යෝගීන් සිද්ධ යෝගීන් පිරිසක් මේකේ මේකට වාඩි වෙලා ඉන්නවා. ඒකේ ඉන්නවා මේ මං කියව ශ්‍රී ගුරු පාබාජිතුමා තමයි මේක ප්‍රධානත්වය ගන්න. අපි දන්නවා ටිබෙටේ බුදුදහමට මූලික වෙච්ච පద్ම සම්භවතුමා ඒකම අපි දන්නවා ජේසුතුමා ඒකම මේ යෝග પરම්පරාවේ තව එක්කෙනෙක් තමයි ගොරකනාත් කියලා ගොරකනාත් නාත් සම්ප්‍රදායට සම්ප්‍රදාය නාත් සම්ප්‍රදායනේ ප්‍රධානියෙක් කරන ගොරකනාත් ඒ වගේම තව සුෆි මට නම දැන් මේ මට නෑ සුෆි යෝග යෝගිතමෙක් කියනවා ඒ වගේම මේ ශ්‍රීම් ගුරුතුමාගේ ගුරුවර වෙන මහේශානාත් බාබාජි කියලා. ගුරුවරයෙක් මෙන්න මේ කට්ටිය ලෝක සභාව. මේ සභාව සභාව රැස් වෙනවා. මේ සභාව රැස් වෙන්නේ ඇත්තටම මේ ශ්‍රීඑම් ශ්‍රීඑම්ට ශ්‍රීඑම් ගුරුතුමාට ඔහු දැන් ඔහුගේ සියලු පුහුණු කිරීම අවසන් කරලා ඔහු දැන් සමාජයේට යමින් ඉන්න මොහොතක ඉන්නේ. එතකොට ඔහුගේ ඇත්තටම ඔහුට මිෂන් එකක් පටන් ගන්න තියෙනවා. ශ්‍රීයම්ට මිෂන් එකක් පටන් ගන්න තියෙනවා. මේ මිෂන් එකේ කෛලාශයේ ගමන අවසානයේ පස්සේ ඔහුට තියෙන්නේ මිෂන් එක පටන් ගන්න. ඉතින් ඒකට ඉස්සෙල්ලා මේ ගුරුවරු හමු වෙලා ඒගොල්ලොත් එක්ක යම්කිසි ආකාරයක බෙදා ගැනීමක් සාකච්ඡාවක් තමයි මෙතන තියෙන්නේ. ඇත්තරම ශ්‍රීයම් කියනවා මට මට මට මේ මේ සංසාරේ නැත්තම් මේ මේ පරිසරයේ මේක හරියට විනාශ වෙලා තියෙන්නේ. මේක හරියම අමාරුයි මේක මට යන්න බෑ. මම කැමති ඔබතුමාලත් එක්ක ඉන්න කියලා. ඔව්. ඒකට ඒක කියනවා ඒක ඔබගේ තීන්දුව ගැනීම. හැබැයි ඔබට කරන්න යම්කිසි මිෂන් එකක් තියෙනවා. හරි ඔබේ ඒක ඔබගේ තෝරා ගැනීමක් ඒ ඔබට හැබැයි උරුම වෙලා තියෙනවා යම් මිෂන් එකක්. ඔව් කියනවා හරි. මම මේ මිෂන් එක කරන්න කියලා. ඊට පස්සේ දැන් ඔහු මේ වෙනකොට ශ්‍රීයම් අවුරුදු 20ක් විතර මේ මිෂන් එකේ ඉන්නේ. ඔහු කියනවා ඒක ඔහුගේ හඳුන්වන්නේ මිෂන් එක සර්කස් එක කියලා. ඉතින් මේ ස්ථාමයා සර්කස් එකේ ඉන්න සර්කස් එක අවසාන අවසාන වෙලා නැහැ. ඉතින් ඒකෙන් මට කියන්න දෙන දේ තමයි මේ මේ මේ අපි ඉන්න මිෂන් එක. එහෙම නැත්නම් අපි ඉන්න මේ මේ ගමන මෙහෙවර මෙහෙවර මේක විවිධ තලයන් එක්ක සම්බන්ධ මෙහෙමන. විවිධ අධ්‍යාත්මික ගුරුවරුන් මේ මේකත් එක්ක ඉන්නවා. අපිත් එක්ක බද්ධ වෙලා සම්බන්ධ වෙලා මේ ගමන යනවා. ඉතින් අපි ඉන්නේ යම්කිසි සම්දිස්ථානික. මට මේ ඔය දැන් ඔය බාවාජි මහා ගුරුතුමා ආදී ඒ කණ්ඩායම ඔය හිමාලයේ රැස් වෙනව පරිශදය ගැන කියනකොට එක එකක් ගැන මූලාශ්‍ර ගණනාවක් තියෙන එක අවස්ථාවක් තුන බ්‍රිතාන්‍යයේ අවසාන කාලේ ওই ක්‍රියායෝග પરම්පරාව ඇති වෙන්න මොහොතේ ඒත් සිද්ධියක් ගැන කියන්නේ ඔය මේ 3M නෙවෙයි මම හිතන්නේ කලින් කෙනෙක් කියලා මම දන්නේ නැහැ. පරමහංශ යෝගානන්දගේ ගුරුවරයා. ආරම්භක ගුරුවරයා. යුක්තේශ්වරගේ. යුක්තේශ්වරෙන් දුන්න. ආර කියන්නේ ඔහුගේ ඒ කතාව තියෙනවා. ඒ පරමාශෝකනන්ද ඒක විස්තරේ කියනවා. බ්‍රිතාන්‍යයේ අග කාලේ ඔහුට ඔහු ඒ සාමාන්‍ය මිනිසෙක් බැලු බැලමට රිය මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්දියාවේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක්. ලහිරු මාස්ටර්. ලහිරු අන්න. අත්හිසම. එතකොට එතුමන්ට මේ හදිස්සියේ ලැබෙන මේ ටෙලිග්‍රෑම් එකකින් එයාව මාරු කරනවා ඔය හිමාලය පැත්තේ ස්ථානයකට. එකට. ගිහිල්ලා බලනකොට එහෙම එකක් තියෙනවා. හැබැයි ස්ටේෂන් එක හදලවත් නැහැ. ඒතකොට යහේ යවල. ඊට පස්සේ අන්න එතන ඉඳලා තමයි මේ බාවජිතුමා හම්බෙච්ච කතාව තියෙන්නේ. පරණ ශිෂ්‍යෙක් කියලා අඳුන ගන්නවා. ඔහු ගිහිල්ලා ඊට පස්සේ කොහමරි ක්‍රියායෝග මුල් මේ අභ්‍යාසයන් ලබා දුන්නයි කියලා එතන ආරම්භ වුණා කියන අදහස. ඒකයි මේ මෙතන මේ ශ්‍රී මාස ගැන සම්බන්ධයක් තියෙනවා නේද? ඒක වෙන પરම්පරාවක්. සම්බන්ධයක් තියෙනවා. ඒ එකම પરම්පරාව. සාමාන්‍ය බාබාජිතුමා එක එක යුගවලදී ඔහුගේ එනවා ශිෂ්‍යෝ එළියට. දැන් එක එක්කෙනෙක් ඇත්තටම මේ මේ ප්‍රියායෝග પરම්පරාවේ අලුතෙන් කියන්නේ මුලින්ම ආරම්භෙත්tie එළියට ආපු ශිෂ්‍යයා තමයි සමාජය තුළ මේක කතාවට ලඟරන්න මේ මෙයා කරන්න අපි කියන තමයි ලහිරි මාසිතුමා. ඊට පස්සේ තමයි නැවත දැන් මේ මේ ශ්‍රීයම් නැවත මිෂන් එකේ කොටසක් මිෂන් එකේ කොටසක් තියෙනවා. හැබැයි ඒක අත අරකට වඩා පොඩ්ඩක් මේ මේ සමාජයත් එක්ක මේ මේ කන්ටෙම්පරරි අධ්‍යතන සමාජය දැන් ඒකදී ශ්‍රීයම් සාමාන්‍යයෙන් පවුලක් ගත කරමින් දරුවෝ දෙන්නෙක් ඉන්න රැකියාවක් නීර වෙච්ච එවැනි ගෘහ ජීවිතයක් ඇතුලේ ඉන්න යෝගියෙක්. ඉතින් එක දෙයක් තියා මේ සම්බාලා සෙම්පතියෝ. මේගොල්ලෝ සම්බාලා සෙම්පතියෝ. ඉතින් මේ සෙම්පතියෝ ගැන මගේ අදහසෙදි මම හිතන්නේ අර ජගී වාසුදේව කියලා ඉන්දියාවේ ගුරුවරේ. ඔහු කියන්නේ මේ කාලේ අන්ඩර්ග්‍රවුන්ඩ් යෝගිස් තමයි අවශ්‍ය කියලා. ඉතින් මම දකින්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් යෝගිස් කියලා කියන්නේ සම්බාල සෙම්පති. කියන්නේ සාමාන්‍ය මිනිස්සු එදිනදා වැඩට යන එදිනදා නොයෙකුත් ආයතන වලින් මොකද මේ සම්බාල පුරාණෝක්තිය නැත්තම් මේකේ තියෙනවා ඒගොල්ලෝ සෑම තලයකටම කාවදිනවා කියලා. ඒ සෑම සටන් බිමකටම යනවා කියලා. ඉතින් අර මගේ කියපු කවියෙත් තියෙනවා මේ කලාවද ආර්ථිකයේද ඒවද මේවද හැමතැනම අරටුවටම මේගොල්ලෝ කාවගෙන හැමතැනම මේ මේ සම්බාලා සෙන්පතින් මතුවෙනවා කියලා. ගුරුවරු වශයෙන් එනවා. ඒකෝර අපිට අපිට අර අර ඒ කාලේ තිබුණේ කහසිවුර ඇඳලා ඇවුල් වවාගෙන එහෙම එකක් නෙමෙයි. අපි එදිනෙදා ජීවිතේ පවුල් එක්ක දරුවොත් එක්ක සමාජ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙමින් අපේ අපේ මිෂන් එක නැත්නම් අපේ යුතු වගකීම් අපේ වගකීම ඉෂ්ට කරමින් යන සෙම්පතිය සම්පතියන අවශ්‍ය වෙලා තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මේ මේ යුගයේ කාර්යභාරය කියලා. ඔව් දැන් කිසඳ මම හිතන්නේ ඔබට හිතන්න පුළුවන් මේක ඉන්දියානු භාෂණයක් කියලා අත් වශයෙන් එහෙම නෙවෙයි. මේ කතන්දර මුළු ලෝකෙම විවිධාකාරයෙන් පැනනගමින් තියෙනවා. මම කැමති බසී ඔබට අඳුරලා දෙන්න එක්තරා ලේඛිකාවක් වගේ පේන්නේ මාග්‍රට් වීට්ලි කියන එක ප්‍රකට ඇමරිකානු ගවේෂිකාවක්. ඇයගේ ජීවිතය ඔබේ අපගේ ජීවිතයට ටිකක් සමාන්තරයි. ආරම්භ වෙන්නේ ලෝකයේ යහපත් ඉදිරිපත් කරන්න ඕනේ කියන අදහසින් නමුත් ඇයි ඉන්නේ ඊටාම ඉහළ ගණේ ඔය කෝපරේට් සිස්ටම් එකේ නැත්නම් විශාල වාණිජ්‍ය ආයතනවල ඒ වගේ කළමනාකරණය පිළිබඳ ඉන්න කන්සල්ටන්ට් කෙනෙක් විදිහට. කියන්නේ ඒවා ගැන යම් ගුරුහරුකම් දෙන සහ පරිශන කරන කෙනෙක් විදිහට. හැබැයි ඒක විශේෂයක් තමයි. දැන් අපේ මෙහි ඉඳලා බලනකොට අපේ වාම කතිකාව අහු වෙන්න පුළුවන්. දැන් මෙතන තියෙන ප්‍රබල කතිකාවක් ඔය ඔය කෝපරේට් සිස්ටම් එක නැත්නම් වාණිජ ආයතන ඇතුළේ මොකද මිනිස්සුන්ගේ විඥානේ මාරු වෙනවානේ. දැන් සමහර අපේ මාක්ස්වාදීන්ට මතක නෑ මේ මාක්ස් එන පන්තිය මොකක්ද කියලා. සම විශේෂයෙන් ඉංග්‍රීසි ඇත්තටම ෆැක්ටරි හිමියෙක්. එතකොට ඒ කාලේ ඉංග්‍රීසි ඔළුව මාරුනහම එයා කරන වැඩේ ෆැක්ටරි කොයිකොන්ලා සල්ලි දෙනවා මේ වැඩ ටික කරගන්න. නමුත් දැන් ඉන්න පුළුවන් ඊට වඩා දෙවන්ත ෆැක්ටරි හිමියෝ නැත්තම් ඇත්තටම ෆැක්ටරි වෙන විශාල වාණිජ ආයතන අය. ඒගොල්ලන්ගේ ඔළුව මාරුනොත් මොකද කරන්නේ ඒගොල්ලෝ? ප්‍රශ්නයක් එනවනේ. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ලෝකේ අනාගතයේ මේ විහාපවත්ම සඳහා මේ තමන්ගේ මුළු ආයතනවලුතෙන් සකස් කරන්න. එතකොට මේ පුදුමාකාර අභ්‍යන්තරික විප්ලවයක් වෙන්නේ. දැන් මේ ඒ වැඩේ තමයි මේ මාග්‍රට් බීට්ලි විශාල වශයෙන් ගවේෂණය කරමින් හිටියේ. ඒ කියනවා on enlightened oligarchies කියලා. ප්‍රබුද්ධ වාණිජායතන ප්‍රමාණයක් නැතිවීම ඒවට ගුරු හරගම් දෙන කෙනෙක් විදිහට තමයි අය මතුවෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා ලොකු හීනයක් මේ වඩා යහපත් සමාජයක්. අපි කියන සමාජවාදී දියුණු සමාජයක අංග ඔක්කොම ඇගේ ඔළුවේ තියෙනවා මිනිස්සු එකිනෙකාට ගරු කරන කවුරුවත් ආයසටපත් වෙන්නේ නැති කවුරුවත් පාගන්නේ නැති කිසිම ભેදයක් නැති ඉතා දියුණුතර සමාජයක්. හැබැයි ඒක කරගෙන යත් නූතන මේ විද්‍යා මාවතේ ගිය ඒ තයිති කතිකා විඥාන එක ගිහිලා ඇය හිර වෙනවා එක තැනක මේ අපි හිර වෙච්ච තැනම තමයි විඥානේ කොහොමද මාරු කරන්නේ කියලා ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ පෙරදිග පුරාණ විද්‍යාවන් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා ඒතර මාග්‍රට් මේට්ලි දැන් මේ වෙනකොට සොග්ගල් රින්පොචේගේ කියන්නේ ප්‍රකට මේ මහා නාමවරේ එතුමාගේ ශිෂ්‍යාවක් විදිහට ඇය තමන් අඳුනගන්නේ. හරියටම ඔබ කියපු ওই සම්බාලා අපි කතා කරපු පුරාණ අවුදේ සම්පූර්ණයෙන් ඇගේ දැන් අර ඇයව අනුප්‍රාණය ගන්නොන තැන බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ඊට පස්සේ බෝධිසත්වචාරය ගන්න තමයි දැන් ඇයි කියන්නේ. දැන් කියන්නේ ඉස්සර හරි පැහැදිලි අපි දන්න ලෝකයක් තිබුණේ. ඒ දන්න ලෝකේ මොනවද කරන්න ඕනේ කියලා අපි දැනගෙන හිටියා. නමුත් දැන් අපි ඉන්නේ මහා අපි නොදන්නා ලෝකයක් මැද්දේ. අපි දැනීම විශාල පරිවර්තනයකට හසු වෙලා තියෙනවා. එක මානයක් නෙවෙයි අනන්ත අප්‍රමාණ මාන සහිත මහා පුදුමාකාර විශ්වයක අපි ඉන්නේ. අපි දන්නේ බොහොම ටිකයි. අපි දන්නේ ප්‍රපංච ලෝකයේ පිළිබඳ නූතන ගවේෂණ හරහාපු පුංචි යථාර්ථයක් අපි දන්නේ. එතකොට ජීවිතේ ඊට වඩා පිපිරලා ගිහිල්ලා මේ මානයන් අනිත්‍යම අපේ වෙනකොට ඒක මැද්දේ ඉන්න මනුෂ්‍යයා මේ පෘථිවියේ ඉන්න මිනිස්සුන්ගේ අර හීනෙත් එහෙමම දරාගෙන හැබැයි හීනේ ලෝක අධියරකින් ඉහළට යනවා. ඒ අනාගත සමාජයත් අලුතෙන් හිතන්න පටන් ගන්නවා. ඒකට එතන ඉඳලා මොකද කරන්නේ කියලා මේ එක්තරා විදිහට හුදකලා සෙන්පතියක්. එක්තරා අර්ථයකින්. එතකොට වෙනදට වඩා ඉස්සරට වඩා පුදුමාකාර ඒකට අපිට කියන්න වෙන ගුණ වර්ගයක් අවශ්‍ය වෙනවා මෙයාට. පිච්චිලා ඉවර වෙන්නේ නැති ගුණ වර්ගයක් ඉවරනවා. ප්‍රතිඵල බලාගෙන යන්නේ නැති වෙන්න ඕන. එතකොට තමයි අපිට මතක් වෙන අවුරුදු 5000කට පෙර අර භගවත් ගීතාවේ කියපක නැවත <laughs> බලපෑවැත්තෙන් පටන් ගන්නවා ඔබේ හෘද සාක්ෂියට අනුව ඔබේ දැනීමට අනුව කළ යුතු දේ කරන්න. එල්ල කිසිය බලාපොරොත්තු වෙන්න එපා. එතකොට අන්නේ බෝසත්ත්ව චර්යාව පිළිබඳ මේ මහා කරුණාවෙන්, මහා මෛත්‍රියෙන් අනිත් මනුස්සයා ගැන ලොකු උනන්දුවකින් එක්තරා විදිහකට තමන්ගේ පුංචි හැව කඩාගෙන ගිහිල්ලා ශාල විඥානයක් සහිත අලුත් මිනිසෙක් බිහි වෙමින් පවතිනවා. ඒ මිනිස්සු තමයි අපිට පේන්නේ මේක යුරෝපයේ මේක ඇමරිකාවේ විශාල පෙරලියක් මේ පවතින. ඉතින් අපිට අත් වශයෙන් පරිේශන දත්ත දැන් තියෙනවා මේ විශාල විඥාන පෙරලියක් මේ රටවල සිද්ධ පවතිනවා කියලා කියන්නේ අතන පරිේශන දත්ත තියෙනවා. ඒ පැරණි හීනේ අත්තරපු මිනිස්සු ඇමරිකාවේ 125ක් ඉන්නවා කියලා. මේ අලුත් ලෝකෙට යන පෘථිවි විඥාන කියලා කියන්න පුළුවන්. පෘථිවියේ මිනිස්සු ගැන දයාවෙන් අනුකම්පාවෙන් අර තමගේ පුංචි දේවල් අතහැරපු මිනිස්සු විශාල ප්‍රමාණයක් අමරිකාවේ මතුවෙන් වෙනවා කියන එක තමයි අදහස. අතනශි මේ ඒ ශ්‍රී ලංකාවේ මතක් කරද්දි මට දෙයක් මතක් වෙනවා. ඒ කියන්නේ ඒත් ඇමරිකාවේ ඇමරිකාවේ මේ මේ මේ අලුත් ලෝකයේ ඇතුලේ ගමන් කරන බොහෝ බොහෝ ඒගොල්ලෝ ඒගොල්ලෝ නව නව හරිත ජීවිතයක් ගොඩනගා ගනිමින් ගොඩ නැගෙමින් තිබෙනවා ඒ ලෝකයේ ඇතුලේ. ඒක එකක් තමයි මට හම්බුණා මම ඈතකදී අපි අපි පවත්කගෙන යන සංග්‍රහයක් ඊ සංග්‍රහයක් ඒක ඕක්කිට්වායෝ කියලා ඊ සංග්‍රහයක් මානසිකව එන්නේ. ඉතින් ඒක ඇතුලේ අපි එක එක මාතෘකාවක් ගැන සාකච්ඡා කරනවා ඒ තමයි අල්පවාදය කියන්නේ. ඒතකොට බටහිර හිටපු 6 uh, figure කියලා කියන්නේ බොහොම ඩිරෙක්ටර් එකේ ඉහළ කෝපරේට් සෙක්ටර් එකේ හිටපු දෙන්නෙක් ඔහු ඔවුන්ට ජීවිතේ ලිමිට් එක තේරලා ඕගොල්ලෝ ඒගොල්ලෝ එනවා එකෙන් එළියට. එළියට ඇවිල්ලා ඒ කියන්නේ ඇමරිකන් ඩ්‍රීම් කියලා තිවිච්ච බලන්න අදහසක් තියෙනවනේ කියලා කියන්නේ ඇමරිකානු සිහිනයක් ලෝකයක් තිබ්බනේ අතරම මේ ඇමරිකානු ලෝකයේ ලෝකයේ බිහි කරන බිහි වෙන්න ගියොත් මුළු ලෝකේ පුරාම ලෝකයේ තිබෙන ඉවරලා සම්පත් අතරම පෘථිවියෙන් හතරක්ක තියෙන සම්පත් අවශ්‍ය වෙනවා ඇමරිකානු ඒ සිහින ලෝකයේ ඔක්කොටම මේ කරන්න ගියොත් එතකොට ඒකේ තියෙන මිත්‍යාව ඒගොල්ලෝ තේරුම් අරගෙන ඒගොල්ලෝ දෙයක් කතා කරන්න උත්සාහ කරා ඒක තමයි අල්පවාදී. ඒ කියන්නේ අපි අපේ ජීවිතේ අපි බඩු පුරවගෙන ගෙවල් වල ඔක්කොම පාරිභෝගික අධි පාරිභෝගික සමාජයක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. ඒ සමාජයේ ඒ ජීවිතය විසින් අපේ පෘථිවිය විනාශ කරනු ලබනවා. අපේ සමාජය විනාශ කරනු ලබනවා. ඒක නිසා අපි කොහොමද අපිට අවශ්‍ය සීමිත සම්පත් ඇතුළේ සුක්තිමත් ජීවිතයක් ගත කරන්න කියන කතිකාව ඒගොල්ලෝ ඒ දෙන්න රැගෙන ආවා. ඒක මේනකොට ඇමරිකාවේ ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මිලියන 3 4ක් ඊටත් වැඩි ප්‍රමාණයක් යුරෝපයේ සහ ඉතාල කතිකාව බවට පත්ලා තියෙන ලොකු විශාල පිරිසක් ඒවත් එක්ක එකතු වෙමින් අලුත් ජීවිත හොයාගැනීමෙන් තිබෙනවා. මම හිතන්නේ අමරිකාව අනිත් වගේ කතිකාවන් කියන්නේ ධාරා රාශියක් තියෙනවා. ඔබ කියන්නේ එකක් ගැන අර පෝල් රේ සහ ෂෙරන් රේ දෙදෙනාගේ ප්‍රාදේශීය වලින් පේන මිලියන් 50ක් අමරිකාවේ ජනගහන කතරෙන් එකක් අලුත් වීමකට සේන්දුමින් පවතිනවා. අපේ කාලය අවසන් අදත් කාලේ බොහොම වේගෙන් ගමන් කරා. අදත් අපි සූතිවන්දනා ඉන්දුනිල් උපමාලිකාට තාක්ෂණයේ සහයෝගය දුන්නට ඔබට සියලු දෙනාට ස්තුතියි. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක